චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා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 සද්ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස සෝදානම් වෙන්නේ මේ මජ්ක්‍ධිම නිකායේ කියන ශෝත්‍ර කොටසට අයිති විශේෂයෙන්ම ශෝත්‍ර පිටකයේහි මජ්ක්‍ධිම නිකාය සූත්‍ර 152 මුල් කොටගෙන පවත්වනු ලබන ශ්‍රද්ධම් දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් අපි මේ පින්නතුන්ට ධර්මාවාදයක් විදිහට සිහිපත් කරන්නට කැමති විශේෂයෙන්ම ධර්මදේශනාවක් ශ්‍රවණය කරනකොට ඒ ධර්මදේශනාව ශ්‍රවණය කරන පිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් ශ්‍රාවකෙක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට කරුණු තුනක පිහිටා ඒ දේශනාව ශ්‍රවණය කරන්නට ඕන. පළවෙනි කාරණේ තමයි සුණාත. සුණාත කියලා කිව්වේ මනාව ඒ දේශනාව ශ්‍රවණය කරන්නට ඕන. එයට තථාගත වචනයෙන්ම නිර්වචනයක් දෙනවා නම් ඕහිත සෝතෝ ධම්මං සුනාති. ඕහිත සෝතෝ කියලා කිව්වේ මනාව යොමු කරන ලද කන් ඇතිව. ධම්මං සුනාති ධර්මය ශ්‍රවණය කරන්නට ඕන. මොකක්ද මේ මනාව යොමු කරන ලද කන් ඇතිව කියලා කියන්නේ? ශරීරයේ පමණක් එක ඉරියව්වක තිබුණට ශරීරයේ එක ඉරියව්වක තිබ්බ පමණින් හිත එක ඉරියව්වක තියන්නට පුළුවන්කමක් නැහැ. දැන් අපි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට එක ඉරියව්වක ඉඳගෙන නොසෙල්වි ඉන්නේ අපේ දේශවන් ඒ සඳහා යොමු කරන්නට ඕන නිසා. හැබැයි දේශවන් දේශනාවට යොමු කළත් අපේ හිත වෙන අරමුණු වල සැලෙනවා නම්, දුවනවා නම් ශරීරය දේශවන් එතන තිබුණට ඒ දේශනාව ශ්‍රවණය කරගන්න ග්‍රහණය කරගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ශරීරයේ කිරියවක තියනවා වගේම තමන්ගේ හිතත් ඒ දේශනාවට යොමු කරන්නට ඕන. අන්න එතකොට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ඕහිත සෝතෝ ධම්මං සුනාති කියන කාරණය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ධාරේත. ධාරේත කියලා කිව්වේ ඒ මනාව ශ්‍රවණය කරපු ධර්මය හොඳට හිතේ ධාරණය කරගන්න ඕන මතක තියාගන්නට ඕන. ඉතින් බොහෝ විට ධර්මය ශ්‍රවණය කළත් බොහෝ ඇත්තන්ට ධර්මය මතක තියාගන්න අපහසුයි. ශ්‍රවණය කරන තරමටම ධර්මය මතක තියාගන්න උත්සාහ කරනවා නම් ඒ තමයි වටින්නේ. ඒ නිසා මේ පින්වත් පිරිස කල්පනා කරන්න ඕන මනාව ධර්මයේ ශ්‍රවණය කරනවා වගේම ඒ ශ්‍රවණය කරපු ධර්මකාරණා එකක් එකක් නැර හොඳට මතක තියාගන්න ඕන හිතෙහි දරා ගන්නට ඕන. හරියට නූලක අමුණන මල් ටිකක් වගේ. නූලක අමුණපු මුතු වැඩ පෙලක් වගේ. එකින් එක එකින් එක ධර්ම කාරණා පිළිවෙලට මතක තියාගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒකට කියනවා ධාරේත. තුන්වෙනි කාරණේ තමයි චරාත ධම්මේ. චරාත ධම්මේ කියලා කිව්වේ අහපු ධර්මය මතක තියාගත්ත ධර්මය එකින් එක එකින් එක ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන. අන්න ඒක බොහොම වැදගත්. අපි ධර්මයේ ශ්‍රවණය කරන්නේ ධර්මයේ ඉගෙන ගන්නේ ධර්මයේ පුහුණු කරන්නේ මොකක් සඳහාද? අපි ධර්මයේ ඉගෙන ගන්නේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ ධර්මයේ පුහුණු කරන්නේ ධර්මයේ ජීවිතයට එකතු කරගන්න ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙන්න. ඒ නිසා ධර්මයේ කොච්චර ඇහුවත් ධර්මයේ කොච්චර දරාගෙන හිටියත් ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගන්න නැත්නම් ඒ කෙනාට ධර්මයේ නියම ප්‍රයෝජනෙ ලබන්න පුළුවන්කමක් නැහැ. කොටින්ම කියනවා නම් ඔහුට ධර්මයේ රසේවත් භුක්ති විඳින්න පුළුවන්කමක් නැහැ. ඉතින් මේට ආචාර්යයන් වහන්සේලා බොහෝම ලස්සන උපමාවක් දක්වලා තියෙනවා මේ පින්නතුන් අහලා තියෙනවා ඉස්සර බර ඇද්දේ සත්තුන්ගේ පිටේ එතකොට ගොඩාක් දුරට ගවයෝ එහෙම නැත්නම් ওই බූරෝ වගේ සත්තු යොදා ගන්නවා බර අදින්න. එතකොට ඒක තැනක සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ධර්මය ඉගෙනගෙන ධර්මය ධාරණය කරගෙන ඒ ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගන්න නැත්නම් ඒ කෙනා හරියට ගොනෙකුගේ පිටේ එහෙම නැත්නම් බූරුවෙකුගේ පිටේ පටවපෝ හකුරු කඳක් වගේ හකුරු ඒ කියන්නේ හකුරු පටවලා තියෙනවා යම්කිසි සතෙකුගේ පිටේ මහා විශාල බරක් ඔහුට ඒ බර අරගෙන යන්න පුළුවන් ඔහුගේ පිටේ හකුරු ටික තියෙනවා හැබැයි හකුරු කියලා කියන්නේ මහා රසකින් යුක්ත දෙයක් මේ රස ඒ බෝරුවාටවත් එහෙම නැත්නම් ඒ හකුරු බර දරාගෙන යන සත්වයාට ඒ හකුරු රසය භුක්ති විඳින්නට බෑ වගේ තමයි කියනවා යම් කිසි කෙනෙක් ධර්මයේ කොච්චර දැනගෙන ගත්තත් ඒ ධර්මයේ ජීවිතයට උකහා ගන්නේ නැත්තම් සම්බන්ධ කරගන්නේ නැත්තම් ආන් ඒ වගේ තමයි ධර්මයේ රසය භුක්ති විඳින්න පුළුවන්කමක් නැහැ ජීවිතයට ධර්මය එකතු කරගන්නේ නැත්තම් ඒ නිසා මේ පින්වත් පිරිස කල්පනා කරන්න අර සබ්බරසං ධම්මරසං දිනාති කියන ආකාරයට සියලු රස අභිබවා ධර්ම රසය දිනනවා. ඒ ධර්ම රසය භුක්ති විඳින්න නම් දැනගන්න නම් අහපු දැනගත් ධර්මය ශක්ති පමණින් පුළුවන් පමණින් ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන. එකින් එක එකින් එක හරි ජීවිතයට සම්බන්ධ කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ආන් එතකොට තමයි මේ ධර්මයේ නියම ප්‍රයෝජනය ඒ වගේම මේ විශේෂ සූත්‍ර දේශනා මාලාවෙන් අපි බලාපොරොත්තු වෙන දේ මේ පින්වත් පිරිස ලබා ගත්තා වෙන්නේ. ඉතින් එය ධර්ම අවවාදයක් විදිහට මේ පින්නතුන්ට සිහිපත් කරමින් මාර්තුකා දේශනාවට අවතීර්ණය වෙනවා. අද අපි මේ පින්නතුන්ට දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේහි මූලපණ්ණාසකේ සඳහන් සීහනාද වග්ගයට අයිති චේතෝ කියලා සූත්‍රය. සීහනාද වග්ගයේ 6 වෙනි සූත්‍රය චේතෝ කියලා සූත්‍රය. චේතෝ කියලා සූත්‍රය කියලා කියන්නේ සිතෙහි ඇති තද බව, කසල බව, ඒ වගේම මේ හිතේ තියෙන අපිරිසිදු බව පිළිබඳව සඳහන් කරන සූත්‍රය තමයි චේතෝ කීල සූත්‍රය කියලා කියන්නේ. මේ සූත්‍රය විවරණය වුණේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන වෙලාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සසර බැඳ තබන කණුවක බැඳ තබන දෙයක් වගේ තමයි මේ සිතේ ඇතිවෙන කිලුටු ධර්ම හරියට පොළවේ හිටවපු ශක්තිමත් කණුවක යම් කිසි කෙනෙක්ව ගැට ගහලා ඉන්නවා වගේ සසර බැඳ තබන කණුවක් වැනි දෙයක් තමයි මේ හිතේ හටගන්නේ කිලිටි ධර්ම අන්නේ අර්ථයෙන් චේතෝ කියලා කියලා කියනවා ඒ වගේම තමයි ඒ කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්න යම්කිසි කෙනෙක් උත්සාහවත් වෙන්නේ නැත්නම් ඒවා නැති කරන්න යම්කිසි කෙනෙක් වීරය කරන්නේ නැත්නම් ඒ කෙනාගේ ජීවිතේ දියුණු වෙනවා ඒ කෙනාගේ ජීවිතේ සාර්ථක වෙනවා වෘද්ධියටපත් වෙනවා ඒ වගේම තමයි වැඩෙනවා කියලා කියන එකක් වෙන්නේ නැහැ කියනවා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ කාරණය දේශනා කරන්නේ මේ ශාසනීය පිළිවෙත් පුරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසට. මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස අභිවෘද්ධිය කැමතිනම් යහපත කැමතිනම් මේ ධර්මයේ තුල මහත් භාවයට පැමිණෙන්න කැමතිනම් ඒ අය මොකද කරන්න ඕන මේ කෙලෙස් ධර්ම ප්‍රහාණය කළ යුතුයි ඒ දේවල් විනාශ කළ යුතුයි ඒ දේවල් ප්‍රහාණය කරන්නේ නැතුව විනාශ කරන්නේ නැතුව ඒ අයගේ අභිවෘද්ධියක් දියුණුවක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දකින්නේ නැහැ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චේතෝ කීලයෝ පස් දෙනෙක් තියෙනවා. පළවෙනියටම චේත චේතෝ කීලයෝ පස් දෙනයි. ඒ කියන්නේ හිත කිලිටි කරන ධර්ම පහක් පළමුවෙන් කියනවායි කියනවා ඒ පළමු ධර්ම පහ තමයි බුදුරජාණන් වහන්සේ සැක කරනවා. දෙවෙනි කාරණේ තමයි ධර්මය සැක කරනවා. තුන්වෙනි කාරණේ තමයි සංගයාව සැක කරනවා. හතරවෙනි කාරණේ තමයි ශික්ෂාව සැක කරනවා. පස්වෙනි කාරණේ තමයි සබ්‍රහ්මචාරින් වහන්සේලා සමග ගැටෙනවා. එතකොට පළවෙනියටම මෙන්න මේ කරුණු පහ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් ශ්‍රාවකයෙක්ගේ හිත තුල හට ගන්නවා නම් අන්න ඒ කෙනාගේ හිත කිලිටි කරන කෙලෙසන මුල් කරුණු පහ තමයි මෙන්න මේ කරුණු පහ. ඉතින් අපි කාල වේලාවට අනුව එකින් එක එකින් එක විස්තර කරගමු. මොකද මේ සූත්‍රයේ තවත් කරුණු කිහිපයක් සාකච්ඡා කරන්න තියෙනවා. මේ අපි පළමුවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුල් කරුණු පහ. හිත කිලිටි කරන කෙනෙක්ගේ හිත කිලිටි කරන කරුණු පහ තමයි මුලින්ම බුද්ධියේ කංකති. බුදුරජාණන් වහන්සේව සැක කරනවා. මොකද්ද බුදුරජාණන් වහන්සේව සැක කරනවා කියලා කිව්වේ? එකක් තමයි බුදුරජාණන් වහන්සේ තුල පැවතිච්ච ඒ කායික ගුණයන් කායික ලක්ෂණ ගැන සැකයි. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබි ශරීරයක් හිමි කෙනෙක් කියලා පිළිගන්නේ නැහැ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ තුල පැවතිච්ච ගුණ විශේෂයෙන්ම නවරහදී බුදුගුණ උන්වහන්සේ තුල පැවතිච්ච තථාගත බල දස බල උන්වහන්සේගේ ਸਰවාත්මතා ඥානීය පිළිබඳව සැක යම් කිසි චිත්ත සංතානයක පහළ වෙනවා නම් අන්න ඒක කෙනෙකුගේ හිතේ ඇතිවෙන කිලිට ඒ කෙනාගේ හිත අපිරිසිදු කරන ධර්මයක් කියනවා. එතකොට කල්පනා කරන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ ශරීරය පිළිබඳව හෝ බුදුරජාණන් වහන්සේගේ ඥානය පිළිබඳව ගුණයක් පිළිබඳව ප්‍රකට කරනකොට භාග්‍යතුන් වහන්සේට මේ මේ ගුණ තිබුණාද කියලා යම්කිසි කෙනෙකුට සැකයක් ඇති වෙනවා නම් අන්න ඒක බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඇති වෙන සැකයක්. විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕන අපි බොහෝ විට මේ ලෝකයේ නොපෙනෙන දේවල් ගැන සමහර විට බොහෝ විද්‍යාඥයින් ඒ වගේම බොහෝ ප්‍රාඥයින් යයි කියාගන්න පිරිස් යමක් කියනකොට විස්තර කරලා තර්කානුකූලව ඉදිරිපත් කරනකොට අපි මේ දේවල් පිළිගන්නවා. විශ්වාස මාත්‍රයෙන් සමහර විට අදාහ ගන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ਸਰවාත්මතා ඥානය පිළිබඳව බොහෝ විට අපට හිතේ ඇතිවෙන ගැටලුවක්. විශේෂයෙන්ම නවාරහදී බුදුගුණ පිළිබඳව යම්කිසි කෙනෙකුට විශ්වාසයක් පිළිගැනීමක් පැහැදීමක් ඇති වෙන්නේ නැත්නම් අන්න කල්පනා කරන්නට ඕන ඔහුට මේ ශාසනයේ ආරක්ෂාව පිහිට එතනින්ම හිමි වෙන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකයේ තියෙන තරමට ඔහුට මේ ධර්මය පින්වත්නි විශ්වාස කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ධර්මයේ පිළිගන්න ලෑස්ති වෙන්නේ නැහැ. නම් පළමුවෙන් මේ කෙනා කරන්නට ඕනේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ තුල පැවතිච්ච ගුණ එකින් එක එකින් එක ඉගෙන ගන්නට ඕන. දැන් පළවෙනිම කාරණේ තමයි අපිට බුදුරජාණන් වහන්සේ ගැන සැක ඇති වෙන්න හේතුව බුදුරජාණන් වහන්සේගේ ගුණ නොදැනීම. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ යනාදි වශයෙන් අපි බුදුරජාණන් වහන්සේගේ නවරහදී බුදුගුණ pāli පාඨ සජ්ජායනා කරනවා. හැබැයි මේ pāli පාඨයේ සජ්ජායනා කරපු පමණින් අපිට බුදුරජාණන් වහන්සේගේ ගුණ වැටහෙන්නේ ඒ නිසා මොකද කරන්න ඕනේ පොතපත ආශ්‍රයෙන් හරි ගුරුවරු ආශ්‍රයෙන් හරි මේ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත තථාගත යනාදි වශයෙන් භාග්‍යතුන් වහන්සේගේ තුල පැවතිච්ච මේ ಗುಣ එකින් එක එකින් එක හොඳට ඉගෙන ගන්න ඕනේ. ඇයි බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියන්නේ? දැන් එතනදී උදාහරණයක් විදිහට ගත්තොත් අපි බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා කෙලෙසුන්ගෙන් දුර වෙච්ච නිසා අපි අරහං කියලා කියනවා ඒ වගේම තමයි සියලු දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම ප්‍රජාවගේම දක්ෂිනාවට වන්දනාවට ප්‍රාප්ත වෙනෙහින් අරහං කියලා කියනවා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ සකල ක්ලේශයන් ප්‍රහීන කරපු නිසා උන්වහන්සේට අරහං කියලා කියනවා මෙන්න මේ අර්ථ හොඳට අපි එකින් එක එකින් එක හොඳට ඉගෙන ගන්නවා ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණයන් නැවත නැවත නැවත නැවත මනසිකාර කරනකොට අන්න අපිට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙනවා. එහෙම මෙනෙහි නොකරන තාක් බුදුරජාණන් වහන්සේ ගැන අපිට ශ්‍රද්ධාව උපදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම උපදින්නේ නැහැ. ඒ පැහැදීම නූපදින තාක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔහුට මේ ධර්මයේ තුල ස්ථිර වීමක් අභිවෘද්ධියක් මේ ශාසනයේ අභිවෘද්ධියක් මේ ශාසනයේ මහත්භාවයට පැමිණීමක් කියන දේ වෙන්නේ නැහැ කියනවා. එතකොට අන්න ඒ අය බුදුරජාණන් වහන්සේ ගැන නොඑක් නොඑක් ආකාරයේ සමහර විට සැක ඇති වෙන විදිහේ අදහස් ඉදිරිපත් කරනවා. ඔය කිව්වට බුදුරජාණන් වහන්සේ තුල මෙවැනි ගුණ තිබුණාද? ਸਰවාඥතා ඥානයක් තිබුණාද? මේ විශ්වයේ සියලු දේවල් පිළිබඳ උන්වහන්සේට දැනගන්න පුළුවන්ද? ඒ වගේම උන්වහන්සේ මේ අපාය දිව්‍ය ලෝකයේ කියලා දෙයක් පනවනවා. ඒ වගේ දෙයක් මේ ලෝකෙ තියෙනවද? එහෙම වෙන්න පුළුවන්ද? එහෙම දේවල් තියෙනවා නම් මේ ඇස්වලට පේන්න ඕන නේද? යනාදි වශයෙන් භාග්‍යතුන් වහන්සේගේ ਸਰවාත්මතා ඥානෙ භාග්‍යතුන් වහන්සේ තුල පවතින ගුණයන් පිළිබඳ නොදැනීම නිසා අප්‍රමාණ අකුසල් රැස් කරගන්නවා ඒ වගේම තමයි තමන්ගේ නුවණත් කිලිටි කරගන්න. ඒ වගේම තමයි දෙවෙනි කාරණේ ධර්මයේ සැක කරනවා. ධර්මයේ සැක කරනවා කියලා කිව්වේ මේ පරියාප්ති ප්‍රතිවේද කියන මේ ධර්මය. පරියාප්ති ධර්මය කියලා කියපුවාම බුදුරජාණන් වහන්සේ 45 වසර බුදුරජාණන් වහන්සේ 45 වසක් මුළුල්ලේ දේශනා කරපු මේ ත්‍රිපිටක වචනය මේ බුද්ධ වචනය පිළිබඳව ඔහුට විශ්වාසයක් නැහැ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට මේ සතර මඟ සතර ඵලවලට පත්වෙච්ච ඒ උතුමන් වහන්සේලා ඒ සාක්ෂාත් කරපු ඒ උතුම් తত্ত্বය නිර්වාණය එහෙම නැත්නම් මේ පරම නිෂ්ඨාව නම් වූ නිවන කියලා දෙයක් තියනවාද නිවන කියලා දේ කොහෙද තියෙන්නේ අනාදි වශයෙන් ධර්මයේ පිළිබඳව සැක ධර්මයේ පිළිබඳව නොඑක ආකාරයේ මතිමතාන්තර ගොඩ නැගෙනවා. එතකොට ඒ ඔක්කොටම හේතුව මොකක්ද? එකක් බුදුරජාණන් වහන්සේගේ ਸਰවාඥතා ඥානීය පිළිබඳ නොදැනීම, සැක ඇතිවීම, ඒ වගේම පරියාප්ති ධර්මයේ පිළිබඳව ඇති වෙන සැකය. එතකොට අන්න ඒ සැකයත් එක්ක ඔහු මොකද කරන්නේ? මේ ලෝකේ සමහර විට මැවුම්කාරයෝ එහෙම නැත්නම් ਸਰව බලධාරී දෙවියන් වහන්සේ විසින් නැව්වේ ඒ වගේම ਸਰව බලධාරී දෙවියන් වහන්සේ මවන ස්වර්ගයක් ඇත්තේ අනාදි වශයෙන් නොඑක ආකාරයේ වැරදි දෘෂ්ටීන් වලට බැස ගන්නට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සංගයාව සැක කරනවා. තුන්වෙනි කාරණය සංගයාව සැක කරනවා. සංගයාව සැක කරනවා කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව හික්මෙමින් ඒ ආර්ය මාර්ගයේ පිළිපන් ආර්ය භාවයටපත් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මඟ සතර ඵලවලටපත් වෙච්ච ආරි උතුමන් වහන්සේලා පිළිබඳව සැකයක් පහළ වෙනවා. මෙහි මුතුමන් වහන්සේලා ඉන්නවාද? මේ මුතුමන් වහන්සේලා මේ ලෝකේ ප්‍රකටයිද? එහෙම නැත්නම් මෙහි මේ කියන ස්වාමීන් වහන්සේලාට මේ මේ වගේ ආර්යභාවයක් තියෙන්නේද කියලා ආර්යයන් වහන්සේලා පිළිබඳව සැක හිතේ පහළ වෙනවා. අන්න ඒකට තමයි කිය සංඥාව සැක කරනවා සංඥා තුළ තියෙන ಗುಣ සුපටිපන්න උජපටිපන්න යනාදි වශයෙන් අපි මහා සංඝරත්නයේ වන්දනා කරන ඒ උතුම් ගුණ පිළිබඳව අන්න හිතේ සැක සංකා පහළ වෙනවා. ඒ වගේම තමයි හතරවෙනි කාරණේ ශික්ෂාව සැක කරනවා. ශික්ෂාව කියලා කිව්වේ සීල සමාධි ප්‍රඥා කියන මේ විමුක්ති විමුක්ති මාර්ගයේ පිළිබඳව ඔහුට හිතේ සැක පහළ වෙනවා. මේ සීලය තුලින් ඒ වගේම සමාධිය ප්‍රඥාව කියන මේ ත්‍රිශික්ෂාව තුල ආර්ය මාර්ගයේ වැඩෙන්නේද මේ ශික්ෂාව තුල හික්මෙන කෙනාට පරම නිෂ්ඨාව නම් වූ නිවනටපත් වෙන්න පුළුවන්ද කියලා ඔහුට හිතේ සැක පහළ වෙනවා. ඒ සැකයත් එක්ක මොකද වෙන්නේ? ඔහු සීලය ප්‍රතික්ෂේප කරනවා. සමාධිය ප්‍රතික්ෂේප කරනවා, ප්‍රඥාව ප්‍රතික්ෂේප කරනවා. ඒ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව ප්‍රතික්ෂේප කරා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතික්ෂේප කරා කියන එකයි. ඒ වගේම තමයි පස්වෙනි කාරණේ සබ්‍රාහ්මචාරීන් සමග ඔහු ගැටෙනවා. සබ්‍රාහ්මචාරීන් සමග ගැටෙනවා කියලා කිව්වේ ඔවුන් එක්ක විශේෂයෙන්ම මේ ශාසනයේ යම් භික්ෂුවක් ඉන්නවා නම් ඒ භික්ෂුවත් එක්ක තමන් එක්ක එකට මහානදම් පුරන තවත් ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් භික්ෂු පිරිසක් ඉන්නවා නම් ඒ භික්ෂු පිරිසත් එක්ක තමන් නිතර ගැටෙනවා නම් කිපෙනවා නම් ඔවුන්ගේ අදහස් වලට විරුද්ධව යනවා නම් අන්න ඒක තමයි සබ්‍රාහ්මචාරීන් සමග ගැටෙනවා කියලා කිව්වේ. දැන් විශේෂයෙන්ම මේ පින්නතුන් අහලා තියෙනවා කෝකාලික කියන භික්ෂුව පිළිබඳව. කෝකාලික කියන භික්ෂුව ශරියුත් මුගලන් කියන මහරහතන් වහන්සේලා දෙනමෙක්ක නිතර ගැටිච්ච කෙනෙක්. ශරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම ඔහුත් එක්ක ගැටුනේ නැහැ. නමුත් සාරිපුත්ත මොග්ගල්ලාන කියලා කියන්නේ මේ ශාසනයේ පහළ වෙච්ච ධර්ම සේනාධිපති ඒ වගේම ධර්ම පුරෝහිත කියන නාමයෙන් පිදුම් ලබ මේ ශාසනයේ පහළ වෙච්ච අතිශ්‍රේෂ්ඨ මහරහතන් වහන්සේලා දෙනමක්. ඒ මහරහතන් වහන්සේලා තුල පැවතිච්ච ගුණය මෙච්චරයි මෙපමණයි කියලා කෙනෙකුට පින්වත්නි ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේලාගේ ගුණ අපමණයි. භාග්‍යතුන් වහන්සේ පවා උන්වහන්සේලාගේ ගුණ වර්ණනා කරනවා ප්‍රකට කරනවා නමුත් කෝකාලික කියන භික්ෂුව ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට ගිජු වෙලා සැරියුත් මුගලන් කියන දෙනමත් එක ගැටෙනවා කිපෙනවා ගැටිලා කිපිලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සැරියුත් මුගලන් කියන මහරහතන් වහන්සේලා දෙනමඩ චෝදනා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සරියුත් මුගලන් කියලා කියන භික්ෂූන් දෙනම හරීම අලජ්ජී කියනවා. ඒ භික්ෂූන් දෙනම හරී පාපී කියනවා. එතකොට මේ සරියුත් මුගලන් දෙනම පිළිබඳව ද්වේෂයෙන් කෝකාලික භික්ෂුව මේ කාරණා කියන්නේ තමන්ගේ හිතේ ඇතිවෙච්ච ගැටීම ද්වේෂය පෙරට කොටගෙන. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ කෝකාලික කියන භික්ෂුව වළක්වනවා හා හා කෝකාලික එහෙම කියන්නට එපා. හා හා කෝකාලික එහෙම කියන්නට එපා. සැරියුත් මුගලන් කියලා කියන්නේ මහා ගුණයෙන් අග්‍ර දෙන්නේ. ඒ දෙනම ගැන ඔබේ හිත පහදවා ගන්න. ඒ දෙනම ගැන ගැටුනොත්, ඒ දෙනම ගැන කිපුනොත් එයින් අලාභය වෙන්නේ ඔබටමයි. එතකොට නැවත මේ කෝකාලික භික්ෂුව කියනවා නෑ නෑ භාග්‍යතුන් වහන්සේ මට ඔබ වහන්සේ ගැන තියෙන පැහැදීමක් මට ඔබ වහන්සේ ගැන ගැටීමක් නැහැ. නමුත් සැරියුත් මුගලන් කියලා කියන්නේ හරි පාපී කියනවා. හරි අලජ්ජී කියනවා. එතකොට මේ සැරියුත් මුගලන් දෙනම ගැන කියන්නේ නැති නුගුණයක්. උන්වහන්සේලා ළඟ නැති අගුණ ධර්මයක් නුගුණයක් බුදුරජාණන් වහන්සේත් එක්ක කියනවා ප්‍රකාශ කරනවා. අන්තිමේටම මේ විදිහට තුන් පාරක්ම භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා හා හා කෝකාලික ওই විදිහට කියන්නට එපා. ඔබට බොහෝ අකුසල් රැස් වෙන්නට පුළුවන්. ඒ දෙනුම ගැන හිත පහදවා ගන්න කියනවා. තුන්වෙනි පාර ප්‍රතික්ෂේප කළාට පස්සේ කෝකාලික භික්ෂුව එතනින් නැගිටලා ගිහිල්ලා ශරියුත් මුගලන් දෙනම ගැන ගැටුණු හිතින් මනසිකාර කර කර ඉන්නවා. එය ditta ධම්ම වේදෙනී අකුසල කර්මයක් විදිහට ලැබෙනවා කොහොමද? ශරියුත් මුගලන් කියන අනන්ත ගුණ තියෙන මහරහතන් වහන්සේලා දෙනම ගැන කිපුණ නිසා නුගුණ ප්‍රකාශ කරපු නිසා ඕකාලික භික්ෂුවගේ ශරීරයේ හටගන්නවා වන කුෂ්ඨ. කොහොමද ඉස්සර වෙලාම අබෑට තරමට මේ ශරීරයේ තැන් තැන්වල ගෙඩි හටගන්නවා. ඒ ගෙඩි ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? ඒවා නෙල්ලි ගෙඩි තරමට විශාල වෙනවා. නෙල්ලි ගෙඩි තරමට විශාල වෙච්ච ඒ ගෙඩි තව ටික වෙලාවක් යනකොට දෙහිගෙඩි තරමට ලොකු වෙනවා. දෙහිගෙඩි තරමට විශාල වෙච්ච ඒ ශරීරයේ හටගත්ත ගෙඩි බෙලිගෙඩි තරමට විශාල වෙනවා. එතකොට මේ කාරණිය දැක්කා බ්‍රහ්ම ලෝකේ ඉන්න තුදු කියන බ්‍රහ්මයා. මේ බ්‍රහ්මයා කෝකාලික භික්ෂුවට පෙර ආත්ම භාවයක ඥාතියෙක්. ඒ ඥාති සංග්‍රහයක් සිද්ධ කරන හැටියට මේ භික්ෂුව අපායට වැටෙන එක වළක්වන්න ඕන කියලා හිතාගෙන සැරියුත් මුගලන් දෙනම පිළිබඳව හිත පහදවන්න හිතාගෙන මනුෂ්‍ය වේශයක් මවාගෙන ඇවිත් කෝකාලික භික්ෂුව ඉදිරියේ පෙනී සිටමින් කියනවා ස්වාමීනි සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා හරි ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේලා දෙනම ගැන ඔබ වහන්සේ ගැටෙන්නට එපා. උන්වහන්සේලා ගැන පැහැදෙන්න. එතකොට මේ කෝකාලික අහනවා කෝකාලික භික්ෂුව අහනවා කවුද ඔබ? එතකොට කියනවා මම බ්‍රහ්ම ලෝකේ ඉඳලා ආව සුදු කියන බ්‍රහ්මයා. එතකොට දැන් බලන්න තරහ ගියාට පස්සේ අකුසලයෙන් හිත වහගත්තට පස්සේ හරි වැරද්ද පේන්නේ නැහැ. තමන් ඉදිරියේ ඉන්නේ කවුද කියලාවත් හොයන්නේ නැහැ. තමන්ට වැටහෙන්නේ නැහැ. තමන් ඉදිරියේ දෙයියෙක් බ්‍රහ්මයෙක් ඉන්නවා කිව්වත් මොකටද මෙහෙම කෙනෙක් මගේ ඉදිරියට ආවේ කියලාවත් වැටහෙන්නේ නැහැ. කියනවා බ්‍රහ්ම ලෝකේ ගියපු කෙනෙක් බ්‍රහ්ම ලෝකෙට වෙලා ඉන්නේ නැතුව මෙහි මොනවා කරනවද? මම කරන දේ මම හරි වැරද්ද තේරුම් ගන්නම් වහාම ආපුවටක් බලාගෙන යන්න කියලා ඒ බ්‍රහ්මයා වෙලෝ ගන්නවා. ඉතින් අන්තිමේටම අර වන කුෂ්ඨ ඒ ගෙඩි බෙලි ප්‍රමාණයට බෙලි ගෙඩි ප්‍රමාණයට විශාල වෙච්ච ඒ ගෙඩි පුපුරලා සරව ගලලා එයින්ම පීඩාවටපත් වෙලා අන්තිමේටම පදුම කින නිරයට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඔය කෝකාලික උපතින්ම කෙටේරියක් උරුම කරගෙන ආපු කෙනෙක්. උපතින්ම කෙටේරියක් උරුම කරගෙන ආපු කෙනෙක් කියලා කියන්නේ තමන්ගේ කටේ තියෙන කෙටේරිය තමයි අනිත් අයව බිඳෙන විදිහ සුළු බිඳෙන සුළු වචන ප්‍රකාශ කරනවා. එතකොට මේ කෝකාලික මොකද කළේ කෝකාලික භික්ෂුව සැරියුත් මුගලන් කියන දෙනම පිළිබඳව නැති ಗುಣ අනිත් අයත් එක්ක කිව්වා. කියන්නේ නැති නුගුණ. උන්වහන්සේලා තුල නැති වැරදි අඩුපාඩු හදලා ලෝකයාට ප්‍රකට කළා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියාපෑවා. එහි විපාකයක් ඇටියට තමයි කෝකාලික භික්ෂුව ඒ ජීවිතයේම මහා දරුණු රෝගයක් හටගෙන ඒ රෝගයෙන්ම මරණයටපත් වෙලා නිරයට වැටෙනවා. පදුම කියන නිරයට වැටලා අද වෙනකොටත් පැහෙනවා. එහෙනම් මේ පින්නතුන් කල්පනා කරන්න පළමුවෙන්ම මේ චේතෝ කියලා සූත්‍රයේ විස්තර කරනවා පළවෙනි තමන්ගේ හිත කිලිටි කරන කරුණු පහක් බුදුරජාණන් වහන්සේව සැක කරනවා නම් ධර්මයේ සැක කරනවා නම් සංඝයා සැක කරනවා නම් ඒ වගේම තමයි ශික්ෂාව සැකනම් ඒ වගේම ශ්‍රබ්‍රාහ්මචාරීන් සමග ගැටෙනවා නම් අන්න ඔය කරුණු පහ කියලා කියන්නේ තමන්ගේ හිතේ තියෙන කිලිටක් කියනවා. තමන්ගේ හිතේ තියෙන අපිරිසිදු භාවයක් කියලා කියනවා. ඒ කිලිටි භාවය නැති කරන්නේ නැත්නම් ඒ කිලිටි භාවයේ තියෙන තාක් මේ ශාසනයේ පිළිවෙත් පුරන කෙනෙක් වෙත්නම් ඒ කෙනාට අභිවෘද්ධියක් වෙන්නේ නැහැ කියනවා. ඒ කෙනාට වැඩිමක් වෙන්නේ නැහැ කියනවා. එයාගේ තියෙන පිරිහීමක්මයි හරියට අවපස හඳ වගේ අවපස හඳ කියලා කියන්නේ මේ පින්නතුන් දන්නවා පොහොය දාට හඳ බොහොම සම්පූර්ණයෙන්ම පෑවුවට පස්සේ පොහොය ගෙවිලා යනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් හඳ මොකද වෙන්නේ පිරිහෙනවා අඩු වෙනවා ආන් ඒ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේව සැක කරනවා නම් ධර්මයේ සැක කරනවා නම් සංඝයා සැක කරනවා නම් ශික්ෂාව සැක කරනවා නම් සබ්‍රාහ්මචාරීන් සමග නිතර නිතර ගැටෙනවා නම් අන්න ඔහු පිරිහීමක්ම කැමති විය යුතුයි. ඔහුගේ දියුණුවක් නම් වෙන්නේ නැහැ කියනවා, වැඩිවීමක් නම් වෙන්නේ නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිත පිළිබඳව නොසිඳුණු බැඳීම් පහක් තියෙනවා. බැඳීම් පහක් මොනවද බැඳීම් පහ? කාමයන් පිළිබඳ තෘෂ්ණාව කරනවා නම් තෘෂ්ණා කරනවා නම් කාමයන් පිළිබඳ තියෙන ඇලීම වැඩි නම් අන්න ඒක හිතට තියෙන බැඳීමක් කියනවා. දැන් කාමයෝ කාමයෝ කියලා කියනවා මොනවාද කාමයෝ කියන්නේ? කාමයෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන වස්තුකාම, ක්ලේශකාම කියලා දෙකක් තියෙනවා. වස්තුකාම කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේවට කියනවා වස්තුකාම. ඒ වස්තුකාම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි හිතේ හටගන්න යම් ඇලීමක් වෙත්නම්, තණ්හාවක් වෙත්නම්, ප්‍රේමයක් වෙත්නම් ආන් ඒට කියනවා ක්ලේශකාම. එතකොට මේ වස්තුකාම, ක්ලේශකාම විශේෂයෙන්ම මේ කාමයන් පිළිබඳ තෘෂ්ණාව ප්‍රහීන කරන්න උත්සාහවත් වෙන්නේ නැත්නම් විශේෂයෙන්ම ක්ලේශ කාමයන් බහුල වශයෙන් වඩනවා නම් අන්න ඒක ඒ කෙනාගේ හිතට තියෙන බැඳීමක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දැන් විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕන මේ මනුස්ස ලෝකය කියලා කියන්නේ කාම භූමියක්. කාම භූමියක් කියලා කියන්නේ කාම වස්තුන් මත සැප තීරණය කරන ලෝකවලට කියනවා කාම භූමි. මොනවද ඒ කාම භූමි? නිරය, තිරිසං, പ്രേත, අසුර කියන සතර අපායත් මනුෂ්‍ය දිව්‍ය ලෝක කියන මේ ලෝක හයම කාම වස්තුන් මත තමයි සැප තීරණය කරන්නේ. එතකොට ඒ කාම ලෝකේ කාම වස්තුන් මත සත්‍යය සැප තීරණය කරන එක ස්වභාවයක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමත් මේ කාමයන්ගේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් කියලා කියන්නේ සැපයක් තියෙනවා. සැපයක් නැත්තම් කිසිම කෙනෙක් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට ඇලෙන්නේ නැහෙනේ. හැබැයි කාමයන්ගේ විශාල වූ ආදීනමේකුත් තියෙනවා. කාමයන්ගේ ආස්වාදයක් විතරක් නෙමෙයි ආදීනමේකුත් තියෙනවා. නමුත් බොහෝ විට සත්‍යයට ප්‍රකට වෙන්නේ ආස්වාදේ විතරයි. එතකොට ඒ ආස්වාදයේ පමණම ප්‍රකට වෙන නිසා ඔහු මේ කාමයන්ගේ සැපේ පමණක් හඹාගෙන යමින් ඒ කාමයන් තුලම තෘප්තිමත් වෙන්න උත්සාහ කරනවා. දැන් කල්පනා කරන්න මේ මනුෂ්‍ය ලෝකේ ඉන්න මිනිස්සුත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සහභාගින යනවා. තිරිසන් ලෝකෙත් එහෙමයි. කල්පනා කරන්න හරියට දරුවා අම්මගේ කිරි රසය ඕන වෙනකොට අඬලා කෑ ගහලා මවගේ ඇකේ එල්ලිලා කිරි උරා බොනවා වගේ වසුපැටියා එළදෙන පිටුපස්සේ ගිහිල්ලා එළදෙනගෙන් කිරි උරා බොනවා. මොකද දරුවාට අම්මාගේ කිරි රසයේ සැපයක් වෙනවා වගේම වහුපැටියාට ඒ එළදෙනකින් උරා බොන කිරි රසය දිවට සැපයක් ගෙනල්ලා දෙනවා. දරුවා අම්මාගේ තුරුල්ලට ගිහිල්ලා අම්මාගේ උණුහුම ලැබමින් සැනසෙනවා වගේම වහුපැටියා ඒ වගේම තමයි සුනක පැටියා තමන්ගේ මව් තුරුලට ගිහිල්ලා ඒ උණුහුම බලාපොරොත්තු වෙනවා. ශරීරයේ ස්පර්ශය බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි දිව්‍ය ලෝකෙත් එහෙමයි. දිව්‍ය ලෝකෙත් බොහෝ දෙවිවරු තමන්ට ඒ අභිමතේ පරිදි නොඑක් නොඑක් කාම වස්තු හඹාගෙන යනවා. දැන් මේ පින්නතුන් අහලා ඇති එක සූත්‍රයක විශේෂයෙන්ම ශක්‍ර දේවේන්ද්‍රයාගේ සංගීතාඥයා පංචසික කියන ඒ ගාන්ධර්වරයා බුදුරජාණන් වහන්සේ ඉදිරියට වීණාවක් අරගෙන ඇවිල්ලා ගීතයක් ගායනා කරනවා. මේ ගීතයෙන් ගායනා කරන්නේ විරහ වේදනාව. ඒකට බුදුරජාණන් වහන්සේ මේ ගීතයේ අවසානයේදී කියන ඔබේ ගීතය තනුව එක්මවා ගියෙත් නෑ තනුව ගීතේ එක්මවා ගියෙත් නෑ. බොහොම අලංකృతයි. හැබැයි මේ ගීතයෙන් ඔහු ගායනා කළේ මොකක්ද? ඔහු බැඳිලා ගිය සූර්ය වච්චසා කියන දිව්‍ය ස්ත්‍රිය Tamanට නොලැබීම. තමන් ඒ කියන්නේ තමන් බැඳලා ගියපු කාමවස්තුව තමන්ට නොලැබීමේ දුක තමයි ගායනා කළේ. එතකොට ඔවුන්ටත් ඒ කාමවස්තු නොලැබීමෙන් දුක දැනෙනවා. ඒ කාමවස්තු හඹාගෙන යාම නිසා. ආන් මේ විදිහට මේක උදාහරණයක් පමණයි. කාම ලෝකයේ ස්වභාවය තමයි කාම වස්තුන් මත සැප තීරණය කරනවා. එතකොට ඒ කාමයන්ගේ ස්වභාවය තමයි ආස්වාදයක් තියෙනවා හැබැයි ආස්වාදයට වඩා විශාල වූ ආදීනමක් තියෙනවා. හැබැයි ආස්වාදයේත් ලක්ෂණ දෙකක් තියෙනවා ආදීනමේත් ලක්ෂණ දෙකක් තියෙනවා. ආස්වාදයේ තියෙන ලක්ෂණ දෙක තමයි මොකක්ද? ආස්වාදයේ ප්‍රකටයි හැබැයි ආස්වාදයේ తాවකාලිකයි. ආදීනමේ අප්‍රකටයි ආදීනමේ බහුකාලිකයි. මෙන්න මේ ලක්ෂණ දැනගන්නකම් කෙනෙකුට කාමයන්ගේ ආස්වාදය කෙටි කාලීන බව අඳුරගන්නත් බෑ. ආදීනවයක් තියෙනවා ආදීනවයේ බහුකාලීන බව අඳුරගන්නත් බෑ. නමුත් ආස්වාදයේ ප්‍රකට නිසා ආස්වාදයේම විතරක් හඳුනගන්නවා ආස්වාදයේ විතරක්ම විඳිනවා ආදීනවේ අඳුරගන්න පුළුවන් කමක් නැහැ. මේකට බොහෝම ලස්සන උදාහරණයක් තියෙනවා. හරියට මේ කාමයෝ විස මිශ්‍ර ආහාරයක් අනුභව කරනවා වගේ. කාමයෝ කියලා කියන්නේ විස මිශ්‍ර ආහාරයක් අනුභව කරනවා වගේ කියලා කියනවා. කොහොමද? හිතන්න යම්කිසි කෙනෙක් වස මිශ්‍ර කරපු කේක් කෑල්ලක් කෙනෙකුට ගෙනල්ලා දෙනවා. එතකොට කේක් කියපු ගමන් ඒ කේක් කෑල්ල ඉස්සර වෙලාම අපිට ප්‍රකට වෙන්න පින්වන්නේ සැපය, ආස්වාදය. මොකක්ද? ඒ කේක් වලින් හමන සුවඳ, ඒ වගේ මේ කේක් එකේ රසය දැන් ආහාරය කියලා කියන්නේ පංචකාමයේම වර්ධනය කරන දෙයක් නේ. පෙනුම පෙනුමෙනුත් ආහාරය රුචිය වැඩි වෙනවා. ඒ වගේම ස්පර්ශයෙන්ුත් එහෙමයි. සුවඳිනුත් එහෙමයි. ඒ වගේම රසය කොහොමත් ආහාරයේ ප්‍රකටයි. ඒ විදිහට මේ කේක් කෑල්ලක් කියපුවාම ඒ කේක් කෑල්ලේ ඉස්සර වෙලාම ප්‍රකට වෙන්නේ ආස්වාදය. හැබැයි ওই කේක් කෑල්ලේ තියෙන ඒ ආස්වාදය විශේෂයෙන්ම රසය ගත්තොත් අපිට රසය මේ දැනෙන්නේ ඊටාම කෙටි කාලයයි. කොච්චරද? දිවේ ස්පර්ශ වෙලා යනකම් විතරයි. මේ දිවේ ගෑවිලා යනකම් විතරයි ඕනෑම ආහාරයක රස අපිට භුක්ති විඳින්න පුළුවන්. එතකොට බලන්න ඒ ආහාරයේ ආස්වාදයක් තිබ්බ ආස්වාදයේ ප්‍රකටයි. ප්‍රකටයි කිව්වේ පේන්න තියෙනවා. ඒකේ කේක් කෑල්ල නම් අයිසින් කවරලා තියෙනවා. ඒ වගේම සුවඳ නහයට දැනෙනවා. දිවේ තිබ්බහම රසනහර පිනා යනවා. අන්න ආස්වාදයේ ප්‍රකටයි. හැබැයි ආස්වාදයේ ඊටාම తాවකාලිකයි. ඒ කියන්නේ කේක් කෑල්ල අනුභව කරන්න ගියේ ඊටාම කෙටි කාලයයි. හැබැයි මේ කේක් කෑල්ලට කවුද වස මිශ්‍ර කරලා. ඒක පේන්නේ අන්න ආදීනවේ අප්‍රකටයි. හැබැයි වස තිබ්බා කියලා පේන්නේ නැති වුණාට ශරීරගත වුණායින් පස්සේ මොකද වෙන්නේ? මරණාසන්න වෙනවා නැත්තම් මරණයටපත් වෙනවා. ආන් ඒ වගේ තමයි මේ ලෝකේ අපි ලං කරගත්ත සමහර කාම වස්තු. අපි මේ ජීවිතේ ලං කරගත්ත කාම වස්තුන් වල ආස්වාදයේ ප්‍රකටයි. සැපේ පේන්න තියෙනවා. හැබැයි ඒක ලැබුණේ ඉතාම කෙටි කාලයයි. ඊට වඩා විශාල වූ ආදීනමයක් තියෙනවා. විඳවීමක් තියෙනවා. දුකක් පීඩාවක් තියෙනවා. ආන් ඒ හොඳට අත්දකින්න ඕන. ආන් එතකොට ඒ කෙනාට උපදිනවා නිස්සරණය. නිස්සරණය කියලා කිව්වේ චන්ද රාග ප්‍රහාණය. ඒ කාම වස්තුව පිළිබඳ තියෙන ඇලීම ප්‍රහාණිය වෙනවා කාටද ආස්වාදේ ආස්වාදේ හැටියෙනුත් ආදීනවේ ආදීනවේ හැටියෙනුත් දකිනකොට එතකොට හිතට තියෙන බැඳීමක් කියනවා මෙන්න මේ කාමයන් පිළිබඳ තියෙන දැඩි ඇලීම ප්‍රහාණය නොකිරීම දෙවෙනි එක තමයි තම ශරීරයේ පිළිබඳ තියෙන ඇලීම ශරීරයේ පිළිබඳ තියෙන ඇලීම කියලා කිව්වේ තමන්ගේ මේ බඹයක් පමණ වූ මේ ශරීරයේ පිළිබඳව තමන්ගේ හිතේ අප්‍රමාණ කැමැත්තක් ඇලීමක් තියෙනවා. දැන් කල්පනා කරන්න සමහර අය මරණාසන්න වුණත් මේ ශරීරය අතාරින්න කැමති නෑ. මේ ශරීරයෙන් නිදහස් වෙන්න අකමැති. තව දවසක් හරි මට ජීවත් වෙන්න පුළුවන් නම් කියලා කල්පනා කරනවා. නමුත් සත්‍ය වශයෙන් කල්පනා කළොත් මේ ශරීරය කියලා කියන්නේ ඇලිය යුතු එකක් නෙවෙයි. නමුත් සමහර අයට මේ ශරීරයේ පිළිබඳ තියෙන ඇලීම ගත්තොත් ඒ අයට මේ ශරීරය පිළිබඳ තියෙන අප්‍රමාණ අවිද්‍යාවක්. මේ ශරීරයේ දිහා බලලා අනිත් අය සතුට වෙනවා ඇති. මේ ශරීරය බොහෝම වටින එකක්. මගේ ශරීරය අනිත් අයට සාපේක්ෂව බොහෝම ප්‍රසන්නයි. අනිත් අය මාගේ ශරීරය දකින්න කැමති අනාදි වශයෙන් තමන්ගේ ශරීරය පිළිබඳ නොයෙක් ආකාරයේ වැරදි මනසකාරයන් තියෙනවා. නමුත් සත්‍යවාදීව කල්පනා කරලා බැලුවොත් මේ ශරීරය කියලා කියන්නේ ජරා ව්‍යාධි මරණ කියන මේ ධර්මයන් උරුම වෙච්ච ශරීරයක්. මේ ශරීරය දි รา ගෙන යන ශරීරයක්. කලුවට තියෙන හිසකේ සුදු වෙන ඒ වගේම මේ හැම රැලි වැටෙන ඒ වගේම තමයි ශරීර ශක්තිය හීන වෙලා ජරාවටපත් වෙන යුක්ත ශරීරයක්. ඒ වගේම තමයි නොයේක් ආකාරයේ ලෙඩ රෝග හටගන්න ශරීරයක්. ඒ වගේම තමයි කවදා හරි මරණයෙන් කෙලවර වෙන ශරීරයක් මේ ශරීරයේ අයිතිය නැති වෙන දවසක් එනවා. ඒ වගේම තමයි කල්පනා කරන්න ආදීනව සහිත ශරීරයක්. නිතරම පිපාසය නිවන්න ඕන. කුෂගින්න නිවන්න ඕන. ඒ වගේම ලෙඩ වෙනකොට බෙහෙත් දෙන්නට ඕන. සීතලෙන් ආරක්ෂා කරන්න ඕන. ඌෂ්ණයෙන් ආරක්ෂා කරන්න ඕන. මේ විදිහට කල්පනා කළොත් ආදීනව රාශියක් එකතු වෙච්ච ශරීරයක් තමයි මේ බඹයක් පමණ වූ ශරීරය එහෙ එසේ වූ ශරීරයේ පින්වත්නි ඇලීම කියලා කියන්නේ මුලාවක්මයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ තාන සූත්‍රයේ අබින්නම් පච්චවේක්කිතබ්බ සූත්‍රයේදී ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා නිතර නිතර මෙනෙහි කළ යුතු කරුණු පහක් කිව්වා. ඒ කරුණු පහෙන් මුල් කරුණු තුන තමයි මම ජරාව ස්වභාව කොටගත් කෙනෙක් මම ව්‍යාධියේ ස්වභාව කොටගත්ත කෙනෙක් මම මරණයේ ස්වභාව කොටගත්ත කෙනෙක් කියලා තමන්ගේ ශරීරය ගැන නිතර නිතර මෙනෙහි කරන්න කියනවා අබින්නම් පච්ච වෙක්කිතබ්බං නිතර නිතර අබින්නම් කියලා කිව්වේ උදේ දහවල් සවස නිතර නිතර තමන්ගේ ශරීරය ගැන ඒ විදිහට හිතන්න කියනවා මොකද ඒ විදිහට හිතුවොත් තමයි මේ ශරීරය පිළිබඳ තියෙන ඇලීම ප්‍රහාණය වෙන්නේ එහෙම නොහිතන තාක් මේ ශරීරය පිළිබඳ තියෙන ඇලීම ප්‍රහාණය වෙන්නේ නැහැ ඒ වගේම තමයි තුන්වෙනි කාරණේ කියනවා තමන්ගේ හිතේ තියෙන බැඳීමක් බාහිර රූපේ තෘෂ්ණා කිරීම බාහිර රූපේ තෘෂ්ණා කිරීම කියලා කියන්නේ මේ ඇහැට පේන රූප දර්ශනයන්ගේ තෘෂ්ණා කරනවා. දැන් එතකොට මෙතනදී කල්පනා කරන්න ඕන අපි මේකෙදිම පළවෙනි කාරණේදී කතා කළා කාම වස්තුන් පිළිබඳ ඇලීම කියන කාරණය. එතකොට කාම වස්තුන් පිළිබඳ ඇලීම කියනකොට එතනත් රූපය පිළිබඳ තණ්හාව එනවා. එතකොට ඇයි මෙතන විශේෂයෙන් බාහිර රූපේ තෘෂ්ණා කිරීම කියලා කිව්වේ? බාහිර රූපේ තෘෂ්ණා කිරීම කියනකොට විශේෂයෙන්ම කල්පනා කරන්න ඕන අපි බොහෝ විට ශරීර බාහිර ශරීර විශේෂෙහි ඇලී යනවා. ඒ බාහිර ශරීර විශේෂෙහි තියෙන ඇලීමත් අපි ප්‍රහාණය කළ යුතුයි. දැන් ගෙදරක ගත්තොත් කල්පනා කරන්න අම්මා කෙනෙක් ඉන්නවා නම් ඒ අම්මා දරු මුණුබුරන්ගේ ශරීරවලට පවා ඒ රූපවලට පවා එල්ල යනවා. යම් දරුවෙක් ඉන්නවා නම් තමන්ගේ අම්මගේ සහෝදර සහෝදරින්ගේ යම් තාක් ජීවි රූප වෙද්ද ඒ සියලු ශරීරවල ඇලී යනවා. මනුෂ්‍ය ශරීරවල විතරක් නෙමෙයි වර්තමානයේ ගත්තොත් තිරිසං සහගත රූපවල පවා කොච්චර මිනිස්සු ඇලෙනවද? සමහර සුරතල් සත්තුන්ගේ ශරීරවලට පවා ඇල්ලා ගිහිල්ලා ඉන්නවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ බාහිර රූපේ තෘෂ්ණා කිරීමත් තමන්ගේ ඉතර තියෙන බැඳීමක්. ඒ වගේම හතරවෙනි කාරණේ තමයි කුස පුරා ආහාරගෙන නින්දෙහි ඇලීම. ඒ කියන්නේ කෙනෙක් තමන්ට අභිමතේ පරිදි තමන්ට රුචිකත්වයේ පරිදි පුළුවන්තරම් ආහාර අනුභව කරමින් නින්දේ වාසය කරනවා නම් නිතර නිතර නින්දේ ඇලී ගලී වාසය කරනවා නම් කුසපුර ආහාරගෙන ඒක තමන්ගේ හිතට තියෙන බැඳීමක් බන්ධනයක් කියලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකට දේශනා කරන්නේ මෙතරදී විශේෂයෙන්ම යම්කිසි කෙනෙක් පමණෙක්මවා ආහාර ගන්නවා නම් ඒ පමණෙක්මව ආහාර ගැනීමම ඔහුට බත් මත හටගන්න හේතුවක්, නිින්ද හටගන්න හේතුවක්. ඉන් පස්සේ ඔහු කුසීතව, ඒ කියන්නේ වීරිය කරන්නේ නැතුව නිින්දට බර වෙලා ජීවත් වෙනවා නම් අන්නේ ඒක ඔහුගේ හිතට තියෙන බන්ධනයක් කියලා. ඔහුට හිත ඔහුගේ හිතට තියෙන දියුණුවට බාධාවක් කියලා කියනවා. ඉතින් යම් කිසි කෙනෙක් ඒ නිසා ආහාර අනුභව කරනකොට බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් අනුදැන වදාරනවා කුස පිරෙන්න බත් මිටවල් 3 4ක් අඩු කරලා ඒ බත් මිටවල් 3 4ට හරියන්න වතුර පානය කරන්න කියනවා. එහෙම කරපුවාම Tamanට බත් මත කියන එක කඩා ගන්න පුළුවන්, නිින්ද පාලනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔහුට වීරය කරන්න පහසුයි කියනවා. ඒ වගේම පස්වෙනි කාරණේ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මරණින් මතු දේව නිකායක ඉපදීම ප්‍රාර්ථනා කරනවා නම් ඒකත් ඔහුගේ හිතට තියෙන බාධාවක්. කෙනෙක් යම් සීලයක් වඩනවා නම් යම් සමාධියක් වඩනවා නම් යම් ප්‍රඥාවක් දියුණු කරනවා නම් ඒ සීලය සමාධිය ප්‍රඥාව වඩමින් ඒ කෙනා අනේ මම මරණින් පසු අහවල් දේවනිකායක පහළ වේවා අසවල් අසවල් දිව්‍ය ලෝකේ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒකත් ඔහුගේ හිතේ තියෙන බන්ධනයක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණු 10ක් තියෙනවා. පළවෙනි එක තමයි තමන්ගේ හිත කිලිටි කරන කරුණු පහක් තියෙනවා. බුදුන් සැක කිරීම, ධර්මයේ සැක කිරීම, සංඝයා සැක කිරීම, ශික්ෂාව සැක කිරීම, ඒ වගේම සබ්‍රාහ්මචාරීන් සමග ගැටීම. ඒ වගේම තමයි හිත පිළිබඳ තියෙන නොසිඳුණු බැඳීම් කියන්නේ හිතට තියෙන බන්ධන පහක් තියෙනවා ඒ තමයි කාමයන් පිළිබඳ තණ්හාව වර්ධනය කිරීම තමන්ගේ ශාරීරිය පිළිබඳ තියෙන ඇලීම බාහිර රූපේ තෘෂ්ණා කිරීම ඒ වගේම කුසපුරා ආහාරගෙන නින්දේ ඇලී ගලී වාසය කිරීම ඒ වගේම මරණින් මතු දේවනිකායක් ප්‍රාර්ථනා කිරීම කියන මේ කරුණු 10 ප්‍රහාණය නොකරන තාක් වනසන තාක් භාගිතුන් වහන්සේ දේශනා කරනවා ඔහුට මේ පැවිද්ද තුළ මේ ශාසනය තුළ අභිවෘද්ධිය කැමති වෙන්න බෑ කියනවා. ඒ වගේම වැඩිවීමටපත් වෙන්න පුළුවන් කමක් නෑ කියනවා. ඔහු පිරිහීමක්මයි බලාපොරොත්තු යුත්තේ කියනවා. නමුත් යම් කිසි කෙනෙක් මේ කරුණු 10 ප්‍රහාණය කරනවා නම් මේ කරුණු 10 යටපත් කරන්න උත්සාහ ගන්නවා නම් ඒ කරුණු පහේ බිඳ වැටීමෙන් ප්‍රහාණයෙන් ඊළඟට දියුණු කරගත යුතුයි කියනවා තව කරුණු පහක් ඒ තමයි ඡන්ද චිත්ත විරිය විමංශා කියන සතර ඉර්ධිපාදත් ඒ සතර ඉර්ධිපාද අනුවම යන ඒ සතර ඉර්ධිපාද වලට අනුගාමීකවම තමන්ගේ තුල වීරිය දියුණු කරගත යුතුයි කියනවා අන්න ඒ කෙනාට පුළුවන් කියනවා භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන්ම මේ කෙලෙස් ධර්ම මුලින් උපුටා දාලා මේ ශාසනයේ අභිවෘද්ධියට පත්වෙච්ච කෙනෙක් දියුණු වෙච්ච කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් මොනවද මේ 이르දිපාද කියලා කියන්නේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි සිදුවීමක් කැමතිනම් විශේෂයෙන්ම යම්කිසි ධර්මයක දියුණුව කැමතිනම් ඒ දියුණුවට හේතු වෙන කරුණු හතරක් තියෙන ඒවට කියන සතර විදිපාද. ඒ තමයි ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. ඡන්ද කියලා කිව්වේ කැමැත්තක් තියෙන්න ඕන. චිත්ත කියලා කිව්වේ ඒ කටයුත්තටම යොමු වෙච්ච ඒ කටයුත්තටම මුල් වෙච්ච හිතක් තියෙන්න ඕන ශක්තිමත් හිතක්. ඒ වගේම තමයි වීරිය, උත්සාහය තියෙන්න ඕන. ඒ වගේම තමයි විමර්ශා ඒ කටයුත්ත පිළිබඳව තමන්ගේ තුල පූර්ණ අවබෝධයක්. ඒ කටයුත්තට තමන් සුදුස්සෙක්ද ඒ වගේම මොන මොන අඩුපාඩු තියෙනවද මේ විදිහට පිරික්සීමක් තියෙන්න ඕන. උදාහරණයක් විදිහට කියනවා නම් මේ පින්නතුන් කල්පනා කරන්න ඉගෙන ගන්න දරුවෙකුට යහපත් අධ්‍යාපනය ජය ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔහුටත් මේ කරුණු හතර වැදගත්. දැන් ඔහු යහපත්ව ඉගෙන ගන්න කෙනෙක් නම් විශේෂයෙන්ම ඔහුට මූලික වෙන දෙයක් තමයි ඡන්දය. කැමැත්තෙන් ඉගෙන ගන්න ඕන. බලන්න ඉගෙන ගන්න කෙනෙකුට කැමැත්ත කියන එක තියෙනවා නම් ඒ ඉගෙනීමට ඒ කැමැත්ත නිසාම ඔහු සමහර විට නිନ୍ଦ පාලනය කරනවා. ඒ වගේම සමහර විට ජීවිතේ සමහර කැපකිරීම කරන්න වෙනවා. රූප නොබලා ඉන්න වෙනවා, ශබ්ද අහන්න නැතුව ඉන්න වෙනවා, ගන්ධ විඳින්න නැතුව ඉන්න වෙනවා. සමහර විශේෂ අවස්ථා මග අරින්න වෙනවා, ඒවා දරා ගන්න වෙනවා. ඒ හැම තැනකදීම ඒ ඡන්දය නිසා, ඉගෙනීමට තියෙන කැමැත්ත නිසා සමහර විට නිින්ද පාලනය කරනවා උදේ පාන්දර නැගිටිනවා එතන වීරිය උපදිනවා දැන් මේ පින්නතුන් කල්පනා කරන්න කැමැත්තෙන් ඉගෙන ගන්න කෙනෙක් ළමයෙකුගේ අකමැත්තෙන් ඉගෙන ගන්න ළමයෙකුගේ කොච්චර වෙනසක් තියෙනවද කැමැත්තෙන් ඉගෙන ගන්න කෙනා නැගිටින්නේ කැමැත්තෙන් ඔහුට පාඩම් කරන්න කියලා කවුරුත් අනුශාසනා කරන්න ඕනේ නැහැ බල කරන්න ඕනේ නැහැ ඒ වගේම තමයි ඔහුට ඒ ඉගෙනීමට තියෙන ඔහුගේ තියෙන දක්ෂතාවය ගැන ඔහුම පිරික්සනවා. විභාගවලට කලින් සූදානම් වෙනවා. ඒ වගේම තමයි ඒ දේවල් තමන්ගේ තියෙන ඒ දේවල් වලට තමන්ගේ තියෙන දක්ෂතාවය තමන්ගේ තියෙන අදක්ෂභාවය හොඳට තේරුම් අරගෙන කටයුතු කරනවා. හැබැයි අකමැත්තෙන් ඉගෙන ගන්න කෙනෙකුට උදේ පාන්දර නැගිටින්නවත් පුළුවන් කමක් නැහැ. ඔහු පාසල් යන්නේ සමහර විට තවත් කෙනෙක් බල කරන නිසා. ඒ වගේම තමයි විභාග ඒ දේවල් ඔහුගේ හිතට මහා බරක් පීඩාවක්. එතකොට කල්පනා කරන්න කැමැත්තෙන් මෙන්න මේ ඉගෙන ගන්න කෙනෙකුට ඡන්දය කියන එක තියෙනවා නම් ඒ ඡන්දය නිසාම කල්පනා කරන්න කැමැත්ත නිසාම ඔහු සමහර විට කලින් නැගිටිනවා නිම්න පාලනය කරනවා ඒ වගේම තමයි තමන්ගේ ජීවිතේ සමහර දේවල් අතාරිනවා රූපවාහිනී බලන්න තියෙන කාලය ඒ වගේම තමයි සෙල්ලම් කරන්න තියෙන කාලය ඒ වගේ දේවල් කැප කරලා හරි ඉගෙනීමට තමන්ගේ කාලය වැය කරනවා අන්න එතනදිත් ඒ වගේම තමයි තමන්ගේ තුල විශේෂයෙන්ම දක්ෂ භාවය අදක්ෂ භාවය තීරණය කරනවා අන්න එතනදි විමංශා ඍද්ධිපාදයේ බොහෝ විට තමන්ගේ තුල වැඩි වෙනවා ඒ කියන්නේ කල්පනා කරන්න සමහර විට කෙනෙක් විභාගයට මුණ දුන්නාට පස්සේ ඒ විභාගේ ප්‍රතිඵල ආවයින් පස්සේ එහෙමම සමහර විට ඒ ප්‍රතිඵල ගැන නොතකා ඒ දේ එතනින් අවසන් කරනවා. නමුත් 이르දිපාද වඩා ගන්න දරුවෙක් කල්පනා කරන්න ඉගෙන ගන්නකොට විභාගයක් කරලා ඉවරුණාට පස්සෙත් ඔහු සැහැල්ලුවෙන් ඉන්නේ ප්‍රතිඵල ආවට පස්සේ විභාගයේ තුල ඔහුට වැඩිපුර ලැබිච්ච ලකුණු තියනවා වැඩිපුර ලැබුණේ මොනවටද? ඒ වගේම තමයි Tamanda අඩුවෙන් ලකුණු ලැබුණා නම් අඩුවෙන් ලකුණු ලැබුණේ මොනවාටද කියලා විමසනවා. විමසලා අඩුවෙන් ලකුණු ලැබෙන්න හේතුව මොකක්ද කියලා හොයාගන්නවා. අපි හිතමු ඔහුට ගණන් ප්‍රශ්න පත්‍රයේට ලැබිච්ච මේ ලකුණු ප්‍රමාණය අඩු නම් ඔහු බලනවා මට මේ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේට මොනවටද ලකුණු අඩු වෙලා තියෙන්නේ. එහෙම පිරික්සගෙන යනකොට ඒ උත්තර පත්‍රයේ Taman හදපු සමහර ගණන් වැරදිච්ච ඒවා දකිනවා. එතකොට ඔහු දකිනවා ආ මට මෙතන එකතු කිරීම බෑ. මට මෙතන දශම ගණන් වැරදිලා තියෙනවා. මට මෙතන ಗುಣ කිරීම වැරදිලා තියෙනවා. මට මෙතන බෙදීමේ ගණන් වැරදිලා තියෙනවා. එහෙනම් තව මම ඉගෙන ගත යුතු දෙයක් තියෙනවා කියලා අන්න ඔහු දැනගන්නවා. දැනගෙන විතරක් නිකන් ඉන්නේ ඔහු ඊළඟ විභාගයේ එන්න කලින් ඒ අඩුපාඩු ටික සම්පූර්ණ කරගන්නවා අන්න විමර්ශා අ르දිපාදයේ දියුණු වෙන තැන ආන් නමුත් අර විභාගේ ලකුණු ආවට පස්සේ ඒ පිළිබඳ තැකීමක් නැතුව එහෙම මේක අවසන් කරලා දාන කෙනා කවදාකවත් Tamange අඩුපාඩු සකස් කරගන්න උත්සාහවත් වෙන්නේ ආන් ඒ වගේ තමයි මේ ධර්ම මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවකයාගේ තුල මේ ශ්‍රද්ධා විශේෂයෙන්ම මේ ඉහත කියපු ඒ කරුණු තමන්ගේ තුල තියෙන අකුසලයන් ප්‍රහාණය කරන්නත් කුසලයන් දියුණු කරගන්නත් ඔහුගේ තුල මේ ඡන්ද, චිත්ත, විරිය, විමංශා කියන මේ 이르දිපාද ධර්ම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒකට කැමැත්ත කියන එක ප්‍රධානයි. කැමැත්ත කියන එක දියුණු ඒවා නිකන් හටගන්නවා නෙමෙයි. කැමැත්ත කියන එක අපි හටගන්න විදිහට වැඩ කරන්න ඕනේ. කොහොමද අකුසලය තිබ්බොත් අකුසලයෙන් වෙන ආදීනවත් කුසලය දියුණු කරගත්තොත් කුසලයෙන් තියෙන ආනිසංසත් ගැන මෙනෙහි කරනකොට අන්නෙත් කරන්න ඕන. ඒ වගේම තමයි වීරියේ තියෙන ආනිසංසය මෙනෙහි කරන්න ඕන. මේ විදිහට ඒ කෙනාගේ තුල සතර ඉර්ධිපාද දියුණු කරන ගමන් අප්‍රමාණවම වීරිය වීරිය කියලා කියන්නේ පින්වත්නි තමන් තුල තියෙන අකුසලයක් වෙත්නම් ඒ අකුසලය ප්‍රහාණය කරන්න යමක් කළ යුතු නම් ඒ දේ කිරීමමයි. ඒ වගේම තමයි තියෙන අකුසල් ප්‍රහාණය කරන්න කරනවා වගේම තියෙන කුසලය දියුණු කරගන්න යමක් කළ යුතු නම් ඒ දේ නිරත වීමමයි. නූපන් අකුසලයක් තියෙනවා නම් ඒ නූපන් අකුසලය නූපදීම පිණිස වෑයම් කළ යුතුයි. ඒ වගේම තමයි නූපන් කුසලයක් තියෙනවා නම් ඒ නූපන් කුසලයේ උපදවා ගැනීම පිණිස යමක් කළ යුතු නම් එය කිරීමමයි. ආන් ඒකට කියනවා සතර සම්‍යක් ප්‍රදාන වීරිය. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙසේ වීරිය සහිත අංග 15කින් යුක්ත වූ භික්ෂූත මේ කෙලෙස් බිඳීමට සුදුසු වෙයි. මෙන්න මේ අපි කතා කරපු කරුණු 15ම කොහොමද බුදුරජාණන් වහන්සේ ගැන සැක කරන්නේ නැතුව ශ්‍රද්ධාව පහළ කරගෙන ධර්මයේ පිළිබඳ සැක අතහැරලා ශ්‍රද්ධාව පිහිටුවාගෙන සංඝයා පිළිබඳ සැකය දුරු කරලා ශ්‍රද්ධාව පිහිටවාගෙන ශික්ෂාව පිළිබඳව තියෙන සැකය දුරු කරලා ශ්‍රද්ධාවෙන් අදාගෙන සබ්‍රාහ්මචාරීන් සමග බොහෝම සමගින් වාසය කරනවා නම් අන්න හිතේ තියෙන කිලිටි භාවය ප්‍රහාණය වෙනවයි කියනවා. ඒ වගේම තමයි හිතට තියෙන බන්ධන කාමයන් පිළිබඳ තියෙන ඇලීම ඒ වගේම ශරීරයේ පිළිබඳ තියෙන ඇලීම ඒ වගේම තමයි බාහිර රූපය පිළිබඳ තියෙන ඇලීම ප්‍රහාණය කරන්න උත්සාහවත් වෙනවා නම් ඒ වගේම තමයි කුස පුරා ආහාරගෙන නින්නේ ඇලී වාසය නොකිරීම ඒ වගේම තමයි මරණින් මතු දේව දේවනිකායක් ප්‍රාර්ථනා නොකොට තමන් වඩන සීල සමාධි ප්‍රඥා කියන මේ උතුම් ගුණ චතුරාරි සත්‍ය අවබෝධයේ පිණසම හේතු වේවා කියලා මේ දේවල් දිනු කරනවා නම් ඒ වගේම ඡන්ද චිත්ත විරිය විමංශා කියන මේ සතර 이르දිපාද වීරිය ප්‍රදාන කොට දිනු කරනවා නම් භාග්‍යතුන්වහන්සේ දේශනා කරනවා ඒ පුද්ගලයාට මේ කෙලෙස් බන්ධනය සිඳින්න පුළුවන් ඉතින් අවසාන වශයෙන් බොහොම ලස්සන උපමාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කිකිලියක් විසින් මනාව රකිනා ලද උණුහුම් කරන ලද කුකුළු ගඳ ගන්වන ලද කිකිලියගේ බිත්තර 8ක් හෝ 10ක් හෝ 12ක් තියෙනවා නම් ඒ කිකිලියට මෙන්න මේ අදහස එන්නේ කියන කුකුළු පැටව නියසිලෙන් හෝ එහෙම නැත්නම් හොටෙන් හෝ මේ කටුව පලාගෙන එළියට ඒවා කියලා ප්‍රාර්ථනාවක් ආයාචනාවක් කරන්නේ නැහැ කියනවා. හැබැයි ඒ කිකිලිය කල යුතු දේ කරනවා මොකක්ද? ප්‍රාර්ථනා කර කර ඉන්නේ කුකුල් පැටව නියසිලෙන් හෝ හොටෙන් හෝ මේ බිත්තර බිඳගෙන එළියට ඒවා කියලා ප්‍රාර්ථනා නොකලත් ඒ බිත්තර මනාව රකින්නවා උණුහුම් කරනවා ඒ වගේම තමයි කුකුළු ගඳ ගස්සනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ කිකිලිය මනාව කළ යුතු දේ කරපු නිසා ප්‍රාර්ථනාව තිබ්බත් නැතත් කුකුළු පැටව කාලය එළබෙනකොට නියසිලෙන් හෝ එහෙම නැත්නම් හොටෙන් හෝ බිත්තර කටුව පලාගෙන එළියට එන්නා වගේ මේ ශාසනයේ යම් ශ්‍රාවකෙක් අංග 15කින් වීරිය ප්‍රදාන කොට ඇති අංග 15කින් යුක්ත මේ කරුණු 15 සමාදන් වෙනවා නම් හික්මනවා නම් අන්න ඔහුට වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියනවා. එහෙනම් මේ චේතෝ කියලා සූත්‍රයට අනුව තමන්ගේ හිතේ තියෙන කිලිටි බන්ධනයන් ප්‍රහාණය කරමින් මේ ශාසනයේ අභිවෘද්ධිය මේ ශාසනයේ වැඩිවීමටපත් වීම පිණිස මේ ධර්ම පරියාය ඒකාන්ත කුසලයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කං ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කං සුදේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කං තුමන් පරන්ති ධර්ම ශ්‍රවණානිසංස බලෙන් සියලු යහපතම වේවා Thank you.